නිවන් මඟ ධර්මදේශනා මාලාවේ ධර්මදේශනාව සිදු කිරීම සඳහා මේ වැඩම කළ පූජ්‍යපාද උඩුදුබ්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ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 පංචක්කන්දී බයතු පස්සන්තු අනුලෝමිකං කන්තිං පටිලබති පංචන්නං කන්දානං නිරෝධං අබයං නිබ්බානන්ති පස්සන්තු සම්මත්ත නියාමං ඔක්කමති සාදු සාදු සාදු අදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්නේ නැතුව මේ මේ ලැබිලා තියෙන මානසිකාරය කියන වැඩපිළිවෙල નિවැරදිව ක්‍රියාත්මක වෙන ආකාරයට નિවැරදි අනිවැරදි අරමුණු තමන්ගේ මනසින් ඒ අරමුණේ යථාභූත ස්වરૂපය අවබෝධ අවබෝධය ඇතුව ඒ අරමුණ හඳුනා ගන්නතුරු ඒ අරමුණේ යථාභූත ස්වરૂපය තමන්ගේ ජීවිතය තුළින් දැකලා ඊට ප්‍රතිවිරුද්ධ සිතුවිලි තමන්ගේ හිත තුළින් නොනැගෙන විදිහට සකස් කරගන්න තුරු සිහිය පිටවාගෙන ලෝකෝත්තර ඥානය ලෝකයේ තියෙන ඇත්ත తত্ত্বය ප්‍රත්‍යක්ෂ කරලා දැනගන්න තුරු කෙලස් වලින් අඩුවීමක් කෙලස් වලින් මිදීමක් සිදු වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද ඒ සඳහා වූ වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ආන්ගේ වැඩපිළිවෙල ගවේෂණය කරන්න ඕනේ. කරන්න තියෙන එකම දෙයයි මුළු ධර්මයේම තියෙන්නේ දුක් නැති කර ගැනීම පිණිසයි. වෙන දෙයකට නෙවෙයි අපි නැවත නැවත ඒක මතක් කරගන්න ඕනේ. මම මොනවද බෞද්ධ ධර්මයට අනුව මම බෞද්ධයෙක් කියලා කියාගත්තා. අතීතයේදී අභික්කන්තං භෝගෝතම අභික්කන්තං භෝගෝතම නික්කුජ්ජිතං වා උපුජ්ජේය පටිච්චන්නං වා විවරේය මේ විදිහට යටිකුරු වෙලා තිබ්බ දේ උඩුකුරුණා වගේ වැහිලා තිබ්බ දේ ඇරුණා වගේ අන්ධකාරයේ හිටිය කෙනෙකුට පහනක් දැල්ලුවා වගේ ඒ වගේ Tamanට දැනිලා Taman මුලා වෙලා හිටියක් කියලා දැනිලා ඒ මුලාවෙන් අත මිදෙන්න මට තියෙන මාර්ගය මේකයි කියලා තේරිලා මම වෙනත් අන් පිහිටක් සරණක් මේ ගහගෙන යන සැඩපහරෙන් ගැලවෙන්න වෙනත් පිහිටක් සරණක් නැහැ කියලා දැනিলা බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ඇති කරගෙන ඉන් පරිබාහිරව කිසිවක් ඉන් පරිබාහිරව කිසිවක් කෙරෙහි විශ්වාසයක් අයින් පරිබාහිර තියෙන විශ්වාසයන් අභිබවා මෙය මෙය තමයි මාර්ගය කියලා Tamanta දැනিলা එරුවන් සරණ ගිය කෙනා තමයි උපාසකයා උපාසිකාව බෞද්ධයා. එතකොට බෞද්ධයාගේ නිබඳව වැඩපිළිවෙල තමයි දුක් නැති කර ගැනීම සඳහා වෙහසීම. එතකොට දැන් මේ බෞද්ධ වෙලා කොතර කල්ද? නේද? එතකොට අපි අහන්නේ දැන් දුක් නැති වෙලාද අඩු වෙලාද? අපේ ජීවිතේ අපි ඉතාමත්ම කැඹුරෙන් ඊටාත්ම සත්‍යවාදීව අපි අහලා බලන්න ඕන අපේ අපේ අපේ මනසෙන්ම අපේ හිතෙන්ම මගේ දැන් දුක් අඩු වෙලාද? මම වෙනද තරම් පුපුරන්නේ නැද්ද? වෙනදා තරම් මේ අඬන්නේ නැද්ද? වෙනදා තරම් කැවෙන්නේ නැද්ද? වෙනදා තරම් පිච්චෙන්නේ නැද්ද? වෙනදා තරම් කල්පනා කරන්නේ නැද්ද? දුකෙන් ඉන්නේ නැද්ද? එහෙම ටික ටික හරි අඩු වෙලා නම් ටිකක් හරි කියන්න පුළුවන් බෞද්ධයෙක් කියලා. දැන් තත්ත්වය කොහොමද දන්නේ? හුඟක් අය ගහමවා කියන්න වෙන්නේ. එන්න එන්න එන්න එන්න වැඩි වෙලා කියන පිරිස් ඉන්නවා. හරි තරහ යන එක වැඩි නම්. උන් සමහර අයට වයසට යන්න යන්න යන්න එන්න තරහ යන එක හරිය අඩු වෙනවා. <laughs> ඒක හරිය අඩුයි. ලෙඩක් එහෙම හැදෙනකොට තරහ යන එක හරිය අඩුයි. පොඩ්ඩ එහෙම වෙනකොට නේද? සාන්තවමයි පොඩ්ඩ එහෙම වෙනකොට ඉන්නේ. ඉතින් එහෙමනම් මම ධර්මය තුලින් පෝෂණය වෙලා නැහැ. දුක් වැඩි වෙලා. ඉතින් ඒ ජීවිත තමන්ගේ ජීවිතය ගැන කොච්චර අතහැරිලා තියෙනවද කියලා බලන්න ඕනේ. අතහැරනවා කියන්නේ ඒ ගැන අවධානයක්වත් නැහැ. වැඩක් නැහැ. කාගේවත් බැනීමක්, කාගේවත් වැරද්දක්, කාගේවත් ආදරයක් පිළිබඳව, කාගේවත් තරහක් පිළිබඳව, කාගේවත් ඊර්ෂ්‍යාවක් පිළිබඳව. ඒ වගේන සැලකිල්ලක් නැහැ. ඉතින් තිබ්බ දෙන්නේ ඒවා. නේද? අනුන්ගේ ලොකුකම් පිළිබඳව මේක එහෙම නෑ මේ හම්බෙච්ච ජීවිතේ මගේ අම්මේ කතා කරන්න තියෙන දේවල් නේද මට ආවතර ලොකුකම් කිව්වා ඊර්ෂ්‍යාවෙන් වැඩ කරා කෝපයෙන් වැඩ කරා ආදරෙන් වැඩ කරා මෙහෙම කරා මෙහෙම කරා හ්ම් දැන් කිය අපි නම් ඔය බුදු බණුන්ගේ හොයන්නේ නැහැ කියලා මේ පුතාගේ දේවල් හොයනවනම් ඒත් එහෙම තමයි දුවගේ දේවල් හොයනවනම් ඒත් එහෙම තමයි හ්ම් තමන්ගේ හිතෙන් කවදා හරි දවසක මේ සියල්ල අතහැරෙන්න ඕනේ මේවා අතහැරුන්නේ නැත්නම් කවදාකවත් දුක් නැති කරගන්න බෑ. මක්කටාලේපේ ඇලිච්ච වඳුරා වාගේ කියලා කියනවා. මක්කටාලේපේ කියන වඳුරන්ට ඇලෙන්න තියලා තියෙන ආලේපය. යාලා ගිහිල්ලා නේද? ඇලවෙන මේකෙන් ගැලවෙන්න බැරි වෙනවා කියන හොඳ ලස්සන උදාහරණයක් තියෙනවා නේද? දන්නවද? අර කුරුම්බා කරපොල් කුරුම්බා ගෙඩියකට අර දාගත්ත වඳුරා වගේ කියලා. ඒක ඇතුලේ තියෙන කෑමක් යාට. හරි මේක අත මිට ඇතුළට අත දාලා අත මිටි මොලව ගත්තාම එළියට ගන්න බෑ. දැන් අතහරින්න ගන්නේ නැහැ. අතහැරියා නම් අත එළියට ගත්ත හැකි අතහරින්නේ අර අහුවෙච්ච අහුවෙච්ච අපිට පළපි ගෙඩියක් කියලා. අහු වුණා දැන් මේ කතා කරන තාපම. හරිද? දැන් මේ අල්ලන් ඉන්න හින්දා මේකෙන් අත එළියට ගන්න. හැබැයි අතහරින්න නැහැ. ඒ වගේ තමයි මේ ලෝකේ අපිට සනීපෙට ජීවත් වෙන්න පුළුවන්. සැපට ඉන්න පුළුවන්. ලෝක රසය විඳින්න පුළුවන් බොහොම ලස්සනට පාරේ ඇවිදගෙන යනකොට අනිත් අයගේ ඔක්කොම වැරදි හැමුවේ අපිට බොහොම සහනෙන් ඉන්න පුළුවන් ඔක්කොම තියෙද්දි මේක එහෙම නෑ අපි කියන්නේ මොකද්ද මට සහනයක් නෑ මට නිවීමක් නෑ මට හිතට හිතට කවදාකවත් හරියන්නේ නෑ අහවලු මෙහෙමයි අහවලු මෙහෙමයි ලොකු පුතා මෙහෙමයි ලේලි මෙහෙමයි නැන්දම්මා මෙහෙමයි ඒක හින්දා මට නේද හ්ම් අසල්වැසියෝ මෙහෙමයි දැක්කාම තරහ යනවා කී කී කී කියන්නේ අනිත් අය හින්දා අපි දුකෙන් ඉන්නේ කියලා කතාවක් කියලා හැදගෙන වැරද්ද කාගේද අනිත් අය හින්දා නෙවෙයි ඒ දුක් ඇති වෙන්නේ නැති විදිහට අපේ හිත සකස් කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒක කියනකොට හාමුදුරුවන්නම් පුළුවන් අපිට. ආම්දුරන්ට නම් ඕවා පුළුවන් ඇති. අපිට නම් බෑ ඒවා කොහෙද ඒවා හරියන්නේ නැහැ. එහෙම හදපු අය නැහැ කියලා අපේ හිතම කියනවා. ඉතින් එහෙනම් ඔහොම ඉන්න ඕනේ. දුක් විඳගෙනම ඉන්න. ඒක තමයි කියන්නේ අර කුරුඹගේ දෙයස්සට අත දාලා අතහරින්න නැති හින්දා හැමදාම දුක් වෙනවා. හරි. අතහරින්න නැති හින්දා හැමදාම දුක් වෙනවා ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක හින්දා අපි දැනගන්න ඕනේ හැමදේම අතහරින වැඩ පිළිවෙලට යන්න. හරිද? අතහරින වැඩ පිළිවෙල කොහොම මට කියලා මේ බණ දැම්මම ඉවර කරන්න පුළුවන් ඕන. වැඩි වෙලාවක් කියන්න ඕනේ නැති දැම්ම කිව්වනේ කරන්න ඕනේද? අතහැරලා දාන්න. එහෙනම් හෙට ඉඳන් අතහැරලා දාන්න කියලා බණ ඉවර කරේ හැයි. නේද? අතහරින්න කිව්වට අතහැරෙනවද? නෑ. පුළුවන් නම් ඉතින් අපි මෙහෙම ඉන්නවා. එද ක්‍රමානුකූලව ටික ටික ටික ටික අතහැරෙන වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ වැඩ පිළිවෙලට අවංකව ඉතා අවංකව අවතීර්ණ උනේ නැත්නම් අපේ පින්නත් නේ අපිට හැමදාම දුකෙන් ඉන්න වෙනවා. ඉතින් මං කියන්නේ දුකෙන් ඉන්න. කැමති නම් දුකෙන් ඉන්න. හැමදාම දුක් විඳින්න. එහෙම කිව්වහම මොකක්වත් හිත හැදෙයිද බලන්න එහෙම කියන්නේ. ඒ ලෝකෙන් අයින් වෙන්න අයින් වෙන්න අයින් වෙන්න අයින් වෙන්න කියලා කියලා කියලා දැන් ඇති කරන්නේ. දැන් අපි කියන්නේ එහෙනම් ඔහොම විඳින්න අපිට මොකෝ අපිට මොකද පුළුවන් තරම් දුක් විඳින්න කොහොමම ඉන්න. හරි. ඉතින් ඒක විඳින්න වෙන විපාක නේද? කොහොමද කියලා තේරුම් ගත යුතු තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මේ අතහැරීම කියන එක අපේ මානසිකාරයෙන් ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. ඒක සිද්ධ කරගන්න ක්‍රමයක් තියෙනවා. මොකද්ද ක්‍රමය අපි අහුවෙලා තියෙන්නේ පංච උපාදානස්කන්ධයේහි අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය දැක්කේ නැති හින්දා පංච උපාදානස්කන්ධයට අපි අහුවෙලා. හරිද? එහෙනම් අපිට තෝරගන්න තියෙන අන්න ඒක. ඒ ටික තෝරගන්න නොයේකුත් ආකාරයෙන් බුදුරජාන් වහන්සේ මේක පිරික්සලා බලන්න පිරික්සලා බලන්න කියලා දේශනා කරා. එහෙම දේශනා කරපු කාරණා 40ක් එකතු කරලා තමයි ඔය මහා චත්තාරීසාකාර භාවනාව කියලා එකක් හැදිලා තියෙනවා. ඒ කාරණා 40න් අපි දැන් යම්කිසි ප්‍රමාණයක් මට මතක හැටියට අපි සාකච්ඡා කරා 10 12ක් විතර යනකම් සාකච්ඡා කරා. අද අපිට තියෙන්නේ පංචස්කන්ධේ භයතෝ පස්සන්තු කියන එක කොහොමද කියලා සාකච්ඡා කරා. මේ මේ පංචස්කන්ධය බිය විය යුක්තක්. හරිද? නිර්වාණය කොහොමද? පංචන්නං කණ්ඩානං නිරෝධෝ අභයං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං උක්මති. පංචස්කන්ධය බයක් විදිහට මෙනෙහි කරන කෙනාට අනුලෝමිකං කන්තිං පටිලබති. අනුලෝමික ශාන්තිය කියන හිතේ ශාන්ත භාවය ඇති වෙනවා. දැන් ඔන්න පරස්පරයක් තියෙනවා. හිතේ ශාන්ත භාවයක් වෙනවා. නිවනට හේතු වෙන ශාන්ත භාවය. ඉතින් බය වුණාම ශාන්ත වෙනවද? මොකක් හරි දෙයකට බය වුණාම ශාන්ත අලියෙත් පස්සෙන් පන්නන් එනවා. ශාන්ත වෙනවද අපි? එහෙනම් කොහොමද පංචස්කන්ධය? නේද? ඔන්නම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ වගේ ඒවා තමයි කට්ටි ගන්නෙ. අරගෙන කියන ආන් හාමුදුරුවෝ බය වෙන්න කිව්වා අය. දැන් දැන් පිළිකුල් ගැන එහෙම එහෙම කියනවනේ. පිළිකුල මෙනෙහි කරන්න එපාය. ඒකත් එක්ක ගැටීමක් ඇති වෙනවා අය කියලා මටම දැන් කියලා ගන්නවා මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි අපි ඉගෙන ගත්තා මෙහෙම ඉගෙන ගත්තා කෙනෙක්ගෙන් කියලා. ඒකේ තියෙන ගැඹුරු අර්ථයක් අපි තෝරගන්නේ නැති හින්දායි පින්නත් නේ අපිට අන්න ඒ වගේ දැනෙන්නේ. හරි? පිළිකුල ගැන මෙනෙහි කරන්නේ පිළිකුල ගැන තමන්ගේ ශරීරයත් පිළිකුලයි කියලා මෙනෙහි කරනකොට ඒක ලෝක ධර්මතාවයක් අන්න අනුන්ගේ ශරීරත් එක්ක තියෙන ගැටීම අයින් වෙනවා අනුන්ගේ ශරීර පිළිකුලයි කියලා මෙනෙහි කරනකොට අනුන්ගේ ශරීර පිළිබඳ තිබුණා වූ ඇලීම අයින් වෙනවා. මේ දෙකම හින්දා තමන්ගේ ශරීරය පිළිබඳ තිබුණා වූ මාන්නය දුර වෙනවා දෙකම එකට ගත්තාම. හරිද? ඊට පස්සේ තමයි ඒකේ හිත අන්න එතකොට අනුලෝමික ශාන්තියකටපත් වෙනවා. ඇයි දැන් මේවත් එක තිබ්බ කලබලය ශරීර පිළිබඳ තිබ්බ කලබලය අයින් වෙනවා. ඒක හින්දා අනුලෝමික ශාන්තියකට පත් වෙන ඒ කියන්නේ නිවන් දකින්න අනුලෝම වෙන හිතේ ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. අන්න එහෙම ඇති වුණාට පස්සේ ඒ තත්තා තමයි සමුදය වය මේ ශරීරයේ ඇතිවීම නැතිවීම පිළිබඳව උදයව්‍ය ඥානය ඇති කර ගැනීම ඊළඟට එතනින් එහාට මේ සියලුම විදර්ශනා ඥාන ඇති කරගන්නේ අන්න ඒ වගේ සාන්ත ස්වභාවයටපත් වෙච්ච අය එතනින් නවතින්නේ නැහැ. ඉතින් අන්න එහෙම අපි මේ පංච උපාදානස්කන්ධයේහි යථාභූත ස්වરૂපය පිළිබඳව හොයන්න ගියාම දැන් මේතනදි සඳහන් වෙන්නේ මම කිව්වා වගේ පංචස්කන්ධේ භයතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්ති. ඉතින් පරස්පර විරෝධී. දැන් මොකද කරන්නේ? පරස්පර විරෝධී. මොකද්ද? බයයි බය බිය ඒ කියන්නේ පංච පංචස්කන්ධය බිය විය යුක්තක් ලෙස මෙනෙහි කරොත් බයනේ උපදින්නේ. තම්බෝ පංචස්කන්ධය හරිම භයානකයි කියලා බය ඉපදුනොත් එහෙම බය වෙන දේ ගැන ඇති වෙන නොසන්සුන්කමක් නොසන්සුන්කමක් ඇති වුණොත් එහෙම බයත් එක්ක කොහොමද ශාන්ත වෙන්නේ? හොඳයි. දැන් මම මෙහෙම අහනවා. අලියෙක් පන්නන් එනකොට බයක් ඇති වෙනවා. හරිද? ඈත ලොකු ගිනි ගොඩක් තියෙනවා. ඒක මේ පැත්තට එන්නේ නැහැ. අනේ ගිනි ගොඩ දැක්කම පයක් ඇති වෙනවා. ඇති වෙනවද? ඒක මෙහෙ එන්නේ නැහැ. ලොකු ගිනි ගොඩක් හදලා. ඈත ලොකු ගිනි ගොඩක් දැක්කහම බය වෙන්නේ නැහැ. නමුත් අවබෝධයක් ඇති වෙනවා. මොකක්ද අවබෝධයක් තියෙනවා අපිට. එහෙ යන්න නම් බෑ. ඒක භයානක දෙයක් කියලා. ඈත තියෙන ගිනි ගොඩට මම ගියොත් මාව පිච්චෙනවා. නේද? ඒකයි කියන්නේ පංචස්කන්ධේ බයතෝ පස්සන්තෝ කියලා කිව්වහම බිය විය යුත්තක් ගිනි ගොඩට බිය වෙන්න ඕනද නැද්ද? එහෙනම් බය නැත්තම් පණ ගැටියට මොකද වෙන්නේ? පහනටම පහනට යනවා. ආ පළඟැටියට පහන පිළිබඳ බිය උපදින්නේ නැහැ. පහන පළඟැටිය පස්සේ පස්සෙන් යනවා පන්න යනවා කවදාවත්. නේද අපි දැකලා තියෙනවා පහන් යනවා පළඟැටිය පස්සේ පුච්චන්නේ කියලා නෑ. එහෙනම් පළඟැටියාට බිය උපදින්නේ ඒ පැත්තට ගියොත් මාව ඉවරයි. ආන්ගේ බය නැහැ. හරිද? තේරෙනවද දෙක වෙනස? ඈත තියෙන ගිනි ගොඩක් දැක්කම ඇති වෙන බයත් තමන්ගේ පස්පස් හඹාගෙන එන ලොකු අලියෙක් දැක්කහම ඇති වෙන බයක් කියන එක දෙකක්. හරිද? මම මොකද අලිය පන්නගෙන යනවනම් මං හරිම ගැටලු සාගත තැනකයි ඉන්නේ. එතකොට මට මං සසල වෙනවා. නමුත් ඈත තියෙන ගිනිගොඩ දැක්කහම මට අදහසකුයි ඇති වෙන්නේ මේකට මම වැටෙන්නේ නැතුව ඉන්න ඕනේ. මේ පැත්තට යන්න නැතුව ඉන්න ඕනේ. අන්න ඒ වගේ පංච උපාදානස්කන්ධය ඇල්ලුවොත් ගිනි ගන්නවා. ඇල්ලුවොත් ගිනි ගන්නවා. ඒ පැත්තට ගියොත් ඉවරයි වගේ අන්න එහෙම බයක් තමයි උපදින්න ඕන. බිය විය යුත්තක් ඕකනම් හරියන්නේ නෑ. ඕක ගන්න හොඳ එකක් නෙවෙයි කියලා හැම වෙලෙම බයක් තියෙන්න ඕනේ. ඒකෙන් අත බෙදෙන්න. ඒක තමයි ඒකෙන් අත බෙදෙන්නේ. හ්ම්. අපි කොහොමද දන්නේ? මේ ශරීරය ගැන පේන්නේ කොහොමද කියලා බලන්න රූප. ඔය පංච පාදාන සංදේ රූප කොටස ගත්තාම මේ ශරීරයත් එක්ක ජීවත් වෙන්න බය නැද්ද? බය දැල්ලා තියෙනවා. ශරීරය ගැන බය දැනලා තියෙනවද දන්නවද? මෙවැනි ශරීරයක් එක්ක ජීවත් වීම ඊළඟ මොහොත විශ්වාසද? ඊළඟ මොහොත විශ්වාස නැහැ. මේක කොයි වෙලාවෙ කඩා වැටෙයිද? දන්නේ නැහැ. මේක කොහරි අන්තම් හැප්පුණොත් ඉවරයි. වතුර චුට්ටක් බී ගන්න බැරි වුණොත් ඉවරයි. දැන් මම දන්න එක තාත්තා කෙනෙක් වෙලේ වැටුණා. කවුරුවත් නැති වෙලාවක දවල් වෙලේ වැටුනේ. කලන්තයක් වගේ දාලාට පද අවුව ගහක් කොලක්වත් නැහැ. ඉතින් ඒ ටික ඇති. ඒ වෙලාවේ කවුරු හරි දැක්කනම් වතුර චුට්ටක් දෙන්න තිබුණා නම් ප්‍රශ්නයක් නෑ. අවුවට වෙල්ලා වෙල්ලා විජලනයත් වෙලා ශරීරේ අන්තිමට හම්බ වෙනකොට මැරිලා. හේතුව හේතුව මේ අවුව. ඉතින් මේ අවුවට හරි වැඩිම අහුනොත් ඉවරයි. හරිද? ඉතින් පොඩි දෙයක් ඇති මේ ශරීරය මෙවැනි ශරීරයක් එක්ක ජීවත් වෙන්න අපි කොයි වෙලාවෙ කොතනින් මොනවාමතු වෙයිද දන්නේ පිළිකාමතු වෙනවා නේද එක එක එක එක ආකාරයේ රෝගමතු වෙනවා නේද ඇස් පේන්නේ නැතු වෙනවා කන් ඇහෙන්නේ නැතු වෙනවා පොඩි දෙයක් ඇති කොහේ හරි හයියෙන් හැප්පුණොත් ඉවරයි වාහනේ කරා යන්න මේක බයයි නේද එතකොට මේ වගේ පංචස්කන්ධයක් අපිට ලැබුණේ ඇයි? ඇයි මෙහෙම එකක් හම්බුනේ? මේකේ ආදීනව හොඳට දැක්ක කෙනාට මෙවැනි ශරීරයකින් අත මිදීමක් ඕනේ කියලා අදහසක් ඇති වෙනවා. හරිද? ඇයි ඒ පංචන්නං කන්දානං නිරෝධෝ අභයං. ආ නිවන මේ වගේ බයෙන් ජීවත් වෙන්න ඕන එකක් නෙවෙයි කියලා දන්න හින්දා මෙන්න එතකොට තමයි මාර්ගය හොයන්න පටන් ගන්න මේකෙන් අත මිදෙන්නේ කොහොමද? නිවන දක්වා යන මාර්ගය මේ මෙවැනි ශරීරයක් අරගෙන මගේ අම්මේ මේ ලැබෙන පොඩි පොඩි සැපයන් ටික හින්දා මම හැමදාම කියලා තියෙනවා නේද? පුංචි පුංචි සැපයන් වගේක් තියෙන මේ ජීවිතේ. ආන්ගේ පොඩි පොඩි සැපයන් හින්දා පින්නත් වී විඳින්නා වූ දුක්ගොඩ බලන්නකෝ. කණ්ඩ දෙන්න ඕනේ, බොන්න දෙන්න ඕනේ, වෙලාවට නාවන්න ඕනේ, පිරිසිදු කරන්න ඕනේ, අන්දවන්න ඕනේ, සීතල නම් තව පොරවන්න ඕනේ, උෂ්ණ නම් පවන් ගහන්න ඕනේ. නේද? දවසකට වතුර බාල්දි 50ක් විතර වක් කරන්න ඕනේ, තෙල් ගාන්න ඕනේ. හ්ම්. නේද? ඊළඟට බෙහෙත් තුනම ප්‍රතිකාර කරන්න ඕනේ, අවන්න ඕනේ. හ්ම්. එක එක එක එක සිද්ධාලේප වගේ දේවල් නේද? එක එක එක එක ආලේප ගාන්න ඕනේ, බෙහෙත් දෙන්න ඕනේ. ඒ බඳු වෙන දවසකට පැය 6ක් විතර හරහා දාලා තියලා අපහො ගන්න ඕනේ නේද? ඉතින් ඒ වගේ මේ එහෙම නැත්තම් බෑ මේක. ඉතින් මේ වගේ මේ මේක පවත්ත ගන්න මේ පංචස්කන්ධය පවත්ත ගන්න මොන තරම් දුක් විඳින්න වෙලා තියෙනවද? දාර බලන්න ඕනේ. ඇයි දාර බලන්නේ? ඇයි ලිපපත්තු කරන්නේ? නේද? ඇයි ඇයි පොල් ගන්නෙ? ඇයි පොල් හදන්නේ? ඇයි වගා කරන්නේ? මේ ඔක්කොම මේ මොකටද වී? විකුණලා කැබිනට්ටුවක් ගන්නද? එහෙමද? ඒතර මේ ඔක්කොම මොකටද? ශරීරය ශරීරේ මේ හම්බෙච්ච ශරීරය පවත් ගන්න පුදුම දුකක් විඳින්නේ. මම දොස්තරලා හම්බෙන්න පෝලිං වල මොකටද මේක පවත් ගන්න? හ්ම්. ඉතින් දොස්තරලා හම්බෙලා හරියට නැත්නම් ඊට පස්සේ තවත් පෝලිං ගන්න යනවා. මේ පාන්දර ගිහලා නම්බර අරගෙන වෙනත් වෙනත් පෝලිං ගන්න යනවා. මේ වගේ ව්‍යසනකාරී තත්වයක් තියෙන මේ ශරීරයට අපි අපේ හිත තුල නැවත අම්මෝ නැවත නම්මට මේ වගේ ශරීරයක් එපා ආය ශරීරයක් නොලැබෙන විදිහටම වැඩ කටයුතු කරගන්න ඕනේ කියලා හැඟීමක් එහෙම තියෙනවා දැන් නේද එහෙම අදහසක් එහෙම තියෙනවද දැන් ඉතින් අහලා බලන්න ඕනේ හිතෙන් මට එහෙම අදහසක් තියෙනවද ආන්ගේ අදහස ආවොත් විතරයි පින්නන්නේ නිවනේ හිත යොමු වෙන්නේ. ඒකත් නිකන් ඇවිල්ලා බෑ. ඒක ගොඩාක් ප්‍රබල වෙන්න ඕනේ. ගොඩාක් ප්‍රබල වෙන්න ඕනේ. ඇයි ඒ ගොඩක් ප්‍රබල වෙන්න ඕනේ? නැත්තම් සාමාන්‍ය ජීවිතයේදී ඒක මතක් වෙන්නේ නෑ. හැම වෙලේම අදහස් වෙන මේ වගේ ශරීරයක් කරන් අපේ දැන් ඇත්තට කොච්චර කඳ දුන්නද දන්නේ නැහැ ඔකට. නේද? බලන්නකො පොඩ්ඩක් පාර තොටක උදේ නැගිට වෙලා ඉඳන් හැන්දෑවේ නිදා ගන්න වෙලාව දක්වා අවධානය යොමු කරන් බලන්නකො කෙනෙක් දිහා පොඩ්ඩක් නේද වැඩිපුර මොකද මේ හම්බෙච්ච කටේ ගිලින්නමයි වැඩිපුර ගිලින්න නේ මොනවා හරි ගිලින්න ඕනේ සැරෙන් සැරේ සැරෙන් සැරේ මේකෙන් අතට එතන කොහේ මොනවා හරි දාන්න ඕනේ ඉතින් දාන්න ඕනේ මොනවා බැයි නම් මුලත් විතර කරලා බාපේ ඉන්න හ්ම් උත්තර නම් පෙරේතද බලන්න ඕනේ බඩගින්නටම කන්නේ. මේක තේරුම් ගන්න අපි කෑවා කෑවා කෑවා දැන් බත්ම කිලෝ කීයක් කාලයක්. නිකමට මේවා ගණන් හදලා බැලුවා නම් අපිට තේරෙනවා සිහිය උපදිනවා. දැන්ට බර කොච්චරද? කිලෝ 70යි කියන්නේ. 4 කිලෝ කීයක් කාලයක්ද ඔය 70 හදාගන්න. නේද? ඉතුරු නේ ඔච්චරයි. ඉතින් මේ ශරීරය පාත්ත ගන්න ඔය වගේ ලොකු ව්‍යසනකාරී තත්ත්වයන් තියෙනවා. එහෙනම් මේ මදිවට ඉඳලාමත් ඔච්චර පවත්වපු ශරීරය ඉඳලාමත් මොකද වෙන්නේ? ඉදි කටු වලින් අයිනවා වගේ තැන් තැන් වල දෙදෙන්න පටන් ගන්නවා. කර ගන්න දෙයක් නැහැ. පුදුම වෙනස්කමක් අපිට මේ ශරීරය කරන්නේ. ශරීරයේ මෙහෙකාරයෙක් බවට පත් වෙලාද නැද්ද? බලෙන් අල්ලලා කුදලලා අරන් ගිහිල්ලා බලහත්කාරයෙන් මෙහෙකාරකමකට දාලා වගේ අපිව. ශරීරයේ වැඩකාරයෙක්. ආ නැද්ද බලන්න. ඔන්න ඉන්න ගමන් මොකද වෙන්නේ? එල්ලෙන්න කියනවා. එහා පැත්තට හැරෙන්න කියනවා. මෙහා පැත්තට හැරෙන්න කියනවා. රත් වෙනවා. හසන්ඩ කියනවා. නලියන්න කියනවා. හ්ම්. වතුර දෙන්න කියනවා. කෑම දෙන්න කියනවා. ඔය ඔක්කොම කරන්න වෙලාද නැද්ද? එහෙනම් ශරීරයේ වැඩකාරයෙක් වගේ මට ජීවත් වෙන්න වෙලාද නැද්ද? මේ කාර්කමකට අහු වෙලා වගේ. මේකෙන් නිදහස් වෙන්න බැරුව හැම වෙලේම මේකේ නඩත්තුව සඳහා ගොඩ වැඩ කර කර මේකම පරිසම් කරගෙන මෙයා හින්දාමයි දුක් විඳින්නේ මෙයා හින්දාම වැඩ කර කර මෙයාවම පරිසම් කරගෙන වාසය කරනවා ඒක ඇත්තද බොරුද ඒක තමයි ඇත්ත එතකොට නැවත වාරයක් කවුරු හරි කිව්වොත් එහෙම මැරෙන වෙලාවේ හරි අපි නැවත වාරයක් ශරීරයක් දෙන්නයි යන්නේ කිව්වා. කොයි වගේ අදහසක් දෙන්න ඕන? ආ ඒක හොඳයි ඒක හොඳයි මට ආය බලන්න පුළුවන් ආය අහන්න පුළුවන් ආය විඳින්න පුළුවන් කියන අදහසක් දෙන්න ඕන. බුදු අම්මෝ මට නම් එපෝ කියලා හිත ඒ දන්නේ එහෙම නිකන් අර බය වෙලා ඕවා නම් මේ පැත්තේ ගේන්න එපා අම්මෝ මට නම් ආය මලාතේකට ආය නම් අන්න එහෙම බයක් තියෙන්න ඕනේ. ආය ගත්තොත් ආය ඉවරයි. ආය ගිනිගොඩට පැන්නා වාගේ කියලා. ඒ බය ඇති වෙන්න නම් දැනට අපිට මේ තියෙන ශරීරය පිළිබඳව හොඳින් මෙනෙහි කරන්න ඕනේ පිළිගන්න. මේකේ මේක බිය විය යුක්තක් ගිනිගොඩකට පැන්නා වාගේ ශරීරයක් නැවත සකස් කිරීම. මේ මේ දුක දැනුණද කියලා බලන්න කවුරු හරි මහා දුක් ගොඩකට වැටුනහම අපි සන්තෝෂ වෙනවද? කාට හරි දුක් ගොඩක් ආරම්භ වුණොත් මහා දුක් ගොඩක් ආරම්භ වුණොත් හදිස්සියම අපි ප්‍රිය සම්භාෂණ දානවාද? එහෙම කරනවද? කවදාකවත් එහෙම නැද්ද? නෑ නෑ හොඳටම විශ්වාසයි නේ. අරයට මහා දුක් ගොඩක් හම්බෙලා දැන් අවුරුද්දක් වුණා කියලා හරිද? අවුරුද්දක් වුණා. අරයට අරයට අරයට මහා දුක් ගොඩක් හම්බෙලා දැන් අවුරුදු 5ක් වුණා කියලා අපි පිය සම්බාධන දාලා කට්ටියට එන්න කියලා නටලා එහෙම එහෙම කරනවද? දැන් කවදාවත් නැහැ. කවදාවත් නැද්ද දන්නේ? ආම් බලන්න නේද? උපන්දින සාදය කියන්නේ මොකද්ද? මොකද්ද? කෙනෙක් ඉපදුනා කියන්නේ සන්තෝෂ වෙන්න එකද? හ්ම්. ආ ඒ වුණාට මොකද වෙන්නේ? මුණුපුරා බහල වුණා කිව්වහම විදර්ථකයා ගිහිල්ලා මුණුපුරා උරතල් කරනවා තමයි. නමුත් එයාට අදාහ මොකද ඉතින් එයාට දැන් වෙච්ච වැඩේ හින්දා එයාට උදව් කරන්න ඕන අපි ආව නලවලා කොහොම හරි වේදනාව අඩු කරලා තියන්න ඕනේ. නමුත් හැම වෙලේම අදහසක් තියෙන්න ඕනේ. හැම වෙලේම අපිට දැනෙන්න ඕනේ නියම අරමුණ. කොච්චර දුකක් විඳින්නද මේ පුදුමේ. උඩ බලාගෙන ඉන්න ඕනේ. කොච්චර කල් දැන් උඩ බලාගෙන ඉන්න ඕනද? ඉපදිච්ච දවසේ ඉඳලා දවස් ගාණක් යනකම් හැරෙන්නවත් බෑ. දෙන දේ කාලා ඉන්න ඕන. මොන දුකක්ද අර විඳින්නේ? ඈ මොන දුකක්ද මේ විඳින්නේ? ඊට පස්සේ කෑ ගහන පොඩ්ඩක් නැත්තම් නේද? ඊට පස්සේ කෑ ගහනකොට හොයා ගන්න බෑ මොකටද කෑ ගහන්නේ කියලා. කිරි ඕන වෙලා කෑ ගහනවද, බඩරි දිලා කෑ ගහනවද කිසි දෙයක් කතා කරගන්න බෑ. ඉතින් ඇවිල්ලා ඉන්නේ ගොළු වෙලා වගේ. කාලය කරනකම් ගොළු වෙලා ඉන්නවා. අපි ළඟට ඇවිල්ලා තරහ වෙලා වගේ ඉන්නේ. වචනයක් කතා කරන්නේ නැහැ. නේද? වචනයක්වත් කතා කරන්නේ නැතුව අවුරුද්දක් ඉන්දරන ඉතින් එහෙම ඉඳලා නේද? එක එක ඔය හිතිච්ච ඒවා කියවනවා මොනවා කියවනවද දන්නේ නැහැ. කරන් කුරුංග ගා කියවනවා මෙලෝදයක් තියෙනවා. ඕම ඉතින් මේක පුදුමාකාර දුකක් විලා ඉතින් ඇඟිලි වල එලිලා යන්න ඕනේ. ඇඟිලි වල එලිලා කොතර කල් යන්නද? යන්නේ කොහෙවත් නැත යවෙන්නේ කොහෙවත්. නේද? තේරෙන්නේ නැහැ මුළු දෙයක් තේරෙන්නේ නැහැ මෙතනින් එළියට ගියොත් ඉවරයි මෙතන මේක ළිඳ කියලා තේරෙන්නේ නැහැ මේක මහපාර කියලා තේරෙන්නේ නැහැ මේක ගින්දර කියලා තේරෙන්නේ නැහැ මේක ගැඩවිලි පණුව කියලා තේරෙන්නේ නැහැ අහුන්න මොකද කරන්නේ ආ කටේ දාගන්න නේද ඉතින් මේකට කවුරු හරි ඕන ඒක ඒක සකස් කරන්න ඉතින් ඒ වගේ මහා දුක්ඛිත ජීවිතයක් නැවත Tamanට ලැබෙනවට කැමතිද? ඔව් එතකොට ලැබිච්ච කෙනාට වෙච්ච වැඩේ මහා අමාරුව වැඩුණේ නේද අවුරුදු අවුරුදු 70ක් දුක් විඳා කියලා නේද අපේ අම්මාගේ 70 වෙනි ජන්ම සංවත්සරය කියලා ලොකු පාටියක් දානවා මේ 70 දුක් විඳට මේ සම්මානයක් දෙනවා එතකොට ඒ මොකද මේ පංචස්කන්ධය භයතෝ කියලා නුවණින් දකින්නේ නෑ බිය විය යුත්තක් මහා අමාරු කරන මේ කට්ටිය කියලා අනුකම්පාවක්ම ඉපදින්න ඕනේ. එයා තව කොච්චර කාලයක් මේ දුක විඳින්නද කියලා අනුකම්පාවක්ම ඉපදින්න ඕනේ. අන්න එහෙම තමන්ගේ අපේ මනස අපේ පින්වත් මේ තියෙන සංකල්පය කැඩිලා අනිත් පැත්තට හැරෙන්න ඕනේ. දැනට තියෙන සංකල්පය කැඩුනද කියලා බලා ගන්න වෙන්නේ ඔන්න ඔයයි. පංචස්කන්ධයක් දැක ඒක සුබයයි කියලා එක මොහොතකට හිතෙනවනම් මනුස්ස ශරීරයක් දැකලා ඒක සුබයි කියලා හිතෙනවනම් රූපස්කන්ධය පිළිබඳ බයතෝ කියන අදහස නැහැ. තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් බිය විය යුක්තක්. ඈත ලැබුගින්න දැකලා මේ පැත්තට එන්නේ නැහැ. නමුත් සුබ පතනවද? නෑ. ඒක බිය විය යුක්තක් විදිහට මිසක්කා ඒක සුබ දෙයක් කියලා විදිහට අපිට තේරෙන්නෙම දැනෙන්නෙම දැනෙන්නෙම නැති වෙන්න ඕනේ. එහෙනම් අන්න ඒ ගානට එනකන් අපි මේකේ තියෙන ආදීනවයන් ශරීරයේ තියෙන ආදීනවයන් හොඳට මෙනෙහි කරන්න. මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ඔන්න ඔය කියන ගානට මානසිකත්වය හැදෙන්න ඕනේ. හැම වෙලේම මේක බය වෙන්න ඕන දෙයක් බය වෙන්න ඕන දෙයක් බය වෙන්න ඕන දෙයක් කියන හැඟීමෙන් පාවිච්චි කරනවා. හරිද? ඒක නොකිරීමෙන් තමයි සසර අපි ශරීර ප්‍රාර්ථනා කරගෙන එන්නේ. හරි? මරණාසන්න මොහොත වෙද්දිත් මොකද වෙන්නේ? දරුවන්ට එන්න කියලා කෑ ගහනවා සමහර අය. තව එක සැරයක් හරි බලාගන්න කියලා. ඒ කියන්නේ ප්‍රාර්ථනාවක් තියාගන්නේ කැමැති ආසාවයි. හ්ම්. ගිනි ගඩවල් දකින්න මොනවා තියෙන්නේ? මේක හින්දා අපේ මානසිකාරය වෙනස් කරගන්න ඔය කියන ආකාරයේ සිත් පහළ වෙන විදිහට මෙනෙහි කිරීම කරන්න ඕනේ. gedara ජීවිතයට ගැටලුවක් වෙන්නේ නැහැ. ඔය කියන සිතුවිලි පහළ වෙන විදිහට මෙනෙහි කිරීම ටික කරන්න හරිද? එහෙම මෙනෙහි කරපුවාම අපිට අපේ චින්තනය මොකද වෙන්නේ? වෙනස් වෙනවා. අපේ චින්තනය වෙනස් වෙනකොට ඔන්න ඊළඟ තත්ත්වයට එතකොට අපිට අපේ ඊළඟට යා යුතු මානසිකත්වයට යන්න පුළුවන් වෙනවා මොකද කලකිරෙනවා වැඩක් නෑ මේ මේවා එකකින්වත් වැඩක් නෑ මේවා දිරනවා මේවා කැරෙනවා මේවා බිඳෙනවා මේවා බය උපදින්න ඕනේ මේ ගැන බය වෙන්න ඕනේ බය වෙන්න ඕනේ කියලා ඒ කියන්නේ හිතලා බයක් ඇති කරගන්න ඕනේ බය උපදින විදිහට සකස් කරගන්න ඕනේ. තවත් උපන්දින පාටි දායින් දන්නේ තවත් උපන්දින සාද අපිට වැඩක් විදර්ශකයාට උපන්දිනය සඳහා ඇත්ත කතාව ඇත්ත වැහිලායි අපි මේ ඔක්කොම කරන්නේ. ඊළඟට බලන්න වේදනා කියලා සංතතියක් අපේ තියෙනවා. නේද? එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ වේදනාව හැදෙනවා. හැම හිතක් එක්කම වේදනාවක් හැදෙනවා. චක්කු සම්පස්සජ, සෝත සම්පස්සජ, ගාන සම්පස්සජ, ජීව සම්පස්සජ, කාය සම්පස්සජ, මනෝ සම්පස්සජ කියලා සුඛ වේදනා, දුක් වේදනා, අදුක්ඛ සුඛ වේදනා කියන ආකාරයට හැදෙනවා. පින්වත්නි මම මේ අත්තන්ගෙන් මෙහෙම අහන්නම් අද අපිට මොකක් හරි ජීවිතේ කවදා හරි කොතනකදී හරි අපිට මොකක් හරි දුක් වේදනා ලැබුණා නම් කවුරුන් හෝ හින්දා හරි පුද්ගලයෙක් හින්දා හරි වස්තුවක් හින්දා හරි මොකක් හරි එකක් හින්දා දුක් වේදනා ලැබුණා නම් ඒ සියලු දුක් වේදනා ලැබුණේ මං අහනවා අතීතයේ සැප වේදනා ලබාගත් ඒවයින්මද නැද්ද දැකලා අහලා විඳලා තේරිලා දැක්කත් සපයි අහෝ සපයි අපේ කියලා මටමයි ලැබුණේ කියලා ඇතුළෙන්ම සතුට වෙච්ච දේවල් වගේක් තියෙනවා කලින් ඒවා පැත්තක තිබ්බාවේ අපි දන්නේ නැහැ. නමුත් මුලිච්ච වෙච්ච වෙලාවේ ඉඳලා ඒවා ගැන මෙනෙහි කළා මෙනෙහි කළා මෙනෙහි කළා ඒවයින් මං සැප වින්දා. හරිද? ආන්ගේ සැප වින්ද ඒවා හින්දාමද නැද්ද දුක් විඳින්න වෙලා තියෙන්නේ? මගේ කියලා අරගෙන මගේමයි කියලා අරගෙන මටම හම්බෙච්ච දේවල් කියලා ලොකු බලාපොරොත්තු ඇතිව ලොකු සැප සැපයක් කියලා අපි හිතපු දේවල් හින්දාමද නැද්ද? ඒවමද නැද්ද දැන් දුකට හේතු වෙලා තියෙන්නේ? දරු සැපද දරු දුකද? ඔය උත්තර දෙන්න බැරි ප්‍රශ්නේ අහන්නේ. ඕක මෙහෙම හොයාගමුකෝ දරු සැපත් නැද්ද? නැත්නම් නෑ. බොරු බෑ හරි. දරු සැප තියෙනව නේද? හ්ම්. දරුවෝ හින්දා සැපය ලබන, සතුට ලබන වෙලාවල් ඕනේ තරම් තියෙනවා. දරුවා හින්දා ඉස්සෙල්ලාම සැපය ලැබුවේ පිළිසිඳ ගත්තා කියලා දැනගත්ත දවසේ අම්මයි තාත්තා. නේද? දෙවෙනි ලොකුම සැපය පිළිසිඳ ගත්තා කියලා දැනගත් දවසේ ඉඳන් යම් සැපයක් තියෙනවා. ඒක ලොකුම සැපය ආ බිහි වෙච්ච දවසේ දැක්ක දවස. පිරිසිඳ ගත්ත දවසේ ඉඳන් බිහි වෙන දවස දක්වා වැඩියෙන් තිබ්බේ සැපද වැඩියෙන් තිබ්බේ දුක්ද දන්නේ <laughs> සැප පොඩ පොඩ පොඩ තිබ්බ මතක් වෙනකොට සැපයි නේද? කවදා ලැබෙයිද දන්නේ නැහැ කවදා ලැබෙයිද දන්නේ නැහැ කියලා මතක් වෙනකොට සැපයි හැබැයි මහා දුකක් දරාගෙන තමයි මේ සැප විඳින්නේ ලොකු දුකක් දරාගෙන සැප විඳින්නේ. හම්බෙන්න ගියාම කොහොමද දන්නේ? හරි තැපයි. නේද? ආ. එතන ඉඳන් අපි දන්න දවස වෙනකන් අද වෙනකන් දරුවෝ හින්දා අපිට ලැබුණේ සැප වේදනාද දුක් වේදනාද වැඩිපුර. සැප වේදනා ලැබුණත් සමහර වෙලාවට දරුවෝ හින්දා දරුවෝ දැක සතුට වෙලා ඒ කට්ටිය හොඳ වැඩ දැක සතුට වෙලා සැප වේදනා ලැබුණත් පින්වත්නි ඒත් එක්කම අපිට තියෙනවා විපරිණාම දුක්ඛය. එතනම තියෙන අය සතුටත් එක්කම දුකක් තියෙනවා. මොකද්ද? වෙනස් වෙයි දන්නේ නැහැ. මෙහෙම හිටියට අයියෝ දැන් නම් හොඳට යනවා, හොඳට ඉන්නවා. කොයි වෙලාවෙ වෙනස් වෙයි දන්නේ නැහැ. කොයි වෙලාවෙ වෙනස් වෙයි දන්නේ නැහැ. අනතුරක් වෙයි දන්නේ නැහැ. භයානක දෙයක් වෙයි දන්නේ නැහැ. ව්‍යසනයක් වෙයි දන්නේ නැහැ කියලා හැම වෙලේම දුක. නේද? එතකොට වැඩියෙන් තියෙන්නේ දරු සැප නෙවෙයි දරු දරු දුක. එතකොට මගේ දරුවා හින්දා මං දුක් විඳිනවා. එහා ගෙදර දරුවා හින්දාත් මං දුක් විඳිනවා. එහෙමද? නෑ එහා ගෙදර දරුවාට මොනවා වුණාද එහෙන් ආරංචියක් කරන දවස් දෙකක් දරුවා ගෙදර ඇවිල්ලා නැහැ. නේද? ඒ ළමයාත් ඒ කට්ටියත් එක්ක බැඳීමක් තිබ්බනම් දුකක් තියෙනවා. බැඳීමක් තිබ්බේ නැත්තම් කිසිම දෙයක් නැහැ. එතකොට තමන්ගේ මවුට මේ දරුවෝ ගැන තියෙන බැඳීම හින්දා එයාට මහා දුක් උපදින්නේ. අන්න බලන්න එහෙනම් මේ සැප වේදනාව කියන එක කොතනදරි හරි අපි මේක සැපයි සුවයි සුන්දරයි මధుරයි කියලා වේදනාව වින්දද ඒකින්ද බොහෝ දුක් විඳින්නවද නැද්ද නේද යම් වස්තුවක් හින්දා යම් වේදනාවක් වින්දාද සැප වේදනාවක් ඒකින්ද ඒ වේදනාව හේතු වෙලා ඊට පස්සේ බොහෝ දුක් විඳින්න බොහෝ දුක් විඳින්න සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒක අපි හොඳටම තේරුම් ගන්න ඕනේ. ඒක තේරෙන්න ඕනේ. මේක හරියට වහ කනවා වාගේ වැඩ. වහත් එක්ක තියෙන රස ආහාරයකට වහ දාලා තිනවා කියන්නේ. ඒ රස ආහාරය භුක්තියට ගන්නකොට බොහොම රසයි. හැබැයි හොඳ විඳින්න විඳින්න වෙනවා. මං අහනවා හොඳ විඳින්නක් විඳිනවද නැද්ද මේ? හොඳ විඳින්නක් විඳිනවද නැද්ද? ඒක නෙවෙන්නම්. නේද? ආ එහෙනම් මේ සැප වේදනා මම මේ ලෝකේ සැප වේදනා විඳිනවා කියන එකට මතක් වෙනකොටත් මේවාට බැඳෙන්න හේතු වෙන්නේ වේදනාපච්චය තණ්හා නේද මේ ලෝකයේ තියෙන ඒවාට බැඳුනොත් එහෙම මට ලොකු දුකක් විඳින්න වෙනවා මේවාට බැඳෙන්න හේතු වෙන්නේ අම්මෝ මේ වේදනාව නම් ඕනෙම නෑ මේක විඳින්න හොඳ එකක් නෙවෙයි කියලා ඒ සැප වේදනාවන් කෙරෙහි කලකිරීම ඇති වෙන්න ඕන. සැප වේදනාව දුකක් විදිහට දැනෙන්න ඕන. සැප වේදනාව දුකක් විදිහට දැනෙන්න ඕන. අන්න එහෙම වෙන තුරු එතකොට දුකට අපි බයයි. මේක මේක කරොත් මේ වගේ වෙනවා හරියට දඬුවම් ලැබෙනවා වගේ පින්නත්. හරිද මම කියන්නේ නේද? ඔන්න පාළුවෙක් දකින්න බිලිකොක්කක ඉන්න පණු කෑල්ලක්. හරිද? මොකද වෙන්නේ යාට? මොකද හිතෙන්නේ? ම්ම් කාලෙකින් මේ පණු කෑල්ලක් හම්බුනේ. කාලෙකින් පණු කෑල්ලක් හම්බුනේ කියලා ගිහිල්ලා හපා ගන්නවා. අපුණාම ඇමිනෙන්නේ ඕකේ. ඕකේ ඇමිනුනාට පස්සේ දැන් එයාට ගැලවෙන්න උවමනාවක් තියනවද නැද්ද? පුළුවන්ද? ගැලවෙන්න උවමනාව තිබ්බට බෑ. උවමනාව තිබ්බට බෑ. දුකයි කියලා දැනගත්තට ගැලවෙන්න බෑ. නේද? දුකයි කියලා දැනගත්තට ගැලවෙන්න බෑ. කාට ඕන හැටියට ඉතිරි වැඩ තියෙනවා. කොක්ක දාපේ කරාට ඕන හැටියට තමයි වැඩ තියෙන්නේ. මොන කිව්වා ওই පැත්තෙන්මයි කිව්වේ කොක්ක දාපු කෙනාට ඕන හැටියට තමයි වැඩ ටික කියලා කිව්වා. දැන් බලන්න වෙලා තියෙන්නේ මොකද්ද කියලා. අනු කෑල්ලක් දැකලා සැපයි කියලා සැප වේදනාවට පස්සේ ගියා. හ්ම් ඇමිනුනාද නැද්ද කොක්කේ? ඒකෙන් දැන් ගැලවෙන්න පුළුවන්කම නැහැ. ජීවන ජීවිතයේ ඇත්තටම පැහැදිලිව බැඳීම් හින්දා නොයේකුත් දේවල් හින්දා සපයිද දුකයිද බොහෝ තියෙන්නේ බොහෝ තියෙන්නේ දුක්. ඉතින් ඔය දුක් ටික අතාරිමුකෝ. ගැලවෙන්නකෝ. ගලව ගන්න ගලව ගන්න බැරි හැටි නේද? ගලව ගන්න බැරි හැටි ඇමිනුනා. සැපවින්ද දේවල්හි ඇමිනුනා. හරිද? මේක හොඳට හොයාගත්ත හැකි මම කියනවා. දවස් 10ක් භාවනාවක් කරනවා. හරිද? නැත්නම් අපි කියනවා පැවිදි වෙමු කියලා. ඔක්කොම දාලා හෙට පැවිදි වෙන්න ඕනේ. අද මේ එතෙන්ට එකතු වෙච්ච කට්ටිය නැදිරිය කට්ටිය කියනවා අපි. අද අද අපි මේ කට්ටිය ඔක්කොම යන්න දෙන්නේ නැහැ පැවිදි කරනවා. නේද? මොකද කියයි මට සතියක් දෙන්න එන්නම් මාසයක් දෙන්න එන්නම් අවුරුද්දක් දෙන්න එන්නම් තව ප්‍රශ්න ටිකක් තියෙනවා කියලා. ඒ මොකද ගැලවෙන්න වුණාව තිබ්බට ගැලවෙන්න බෑ. කාට වගේද? බිරිකොක්කේ අහුවෙච්ච මාළු හාට වාගේ නේද? බොහෝ දුක් විඳින සිද්ධ වෙලා පින්නත්. ඉතින් අන්න එහෙම මේ ඔක්කොට මේ වගේ අහුවෙන්නේ ඇයි අපිව? Tamanට දැනෙන්න ඕන Taman ගවේෂණය කරලා තියෙන්න ඕන හොඳට ඒ ගැන මෙනෙහි කරලා බැලුවොත් තමයි තේරෙන්නේ. මම මේ ජීවිතේ කොතනක හරි මගේ අතුලාන්තයෙන් ගැලවෙන්න බැරි තරම් ලොකු බැඳීම් ඇති වුණා නම් ඒ බැඳීම් හින්දා මම දැන් හරියට දුක් විඳිනවා නිදහසේ මට ඉන්න නෑ. අන්න ඒ බැඳීම් ඇති වුණා නම් ඇති උනේ පින්වත් නේ පැහැදිලිවම සැප වේදනාව ඔස්සේ ගිහිල්ලා. නේද? ඒ බැඳීම් ඇති උනේ සැප වේදනාව ඔස්සේ ගිහිල්ලා ඒවා නැවත නැවත නැවත නැවත නැවත නැවත විඳලා නැවත නැවත විඳලා තමයි ඔක්කොම බැඳීම් ඇති උනේ එහෙනම් සැප වේදනාව පස්සේ ගිහිල්ලා තමයි මේ ඔක්කොනේ අම්මෝ කලාමැදිරියෙන් නේද මොකද්ද ගිනි පෙල්ලට ගිනි පෙල්ලෙන් බැටගාව මිනිහා කලාමැදිරියට බයයි කියනවා වාගේ Tamanට ආයෙත් නම් මේ පංච උපාදානස්කන්ධයෙන් ලැබෙනා වූ සැප වේදනා මම විඳින්නේ නෑ මේවා වින්දොත් ඕනම දෙයකට බැඳෙනවා බලන්න සතුටු වෙන හැම දෙයක්ම තුල අපිට බැඳීම් ඇති වෙනවද නැද්ද නැතුව බැරුව යනවද නැද්ද මොනවා හරි දෙයක් මේ ලෝකේ අරගෙන මම වැඩියෙන් ඒක පාවිච්චි කරොත් සතුට සඳහා ඒකට මාව බැඳෙනවා දුරකතන වලට බැඳෙන්නේ ඇයි <laughs> නේද වාහන වලට බැඳෙන්නේ ඇයි විවාහ වෙන්න ඉන්න අයට බැඳින්නේ ඇයි? දැක සතුට ඉපදුන හරිද? මේ වගේ මේ ලෝකයේ හැම දෙයකට බැඳෙන්නේ සැප වේදනා හින්දායි. එහෙනම් නුවණ තියෙන ඇත්තෝ ඇයි කියන්නේ අල්පේච්ඡ ජීවිතේ දැන් විසුණු වහන්සේලා ගැන මේ ඇත්තෝ කියන සමානලට හරියට දුක් විඳිනවා උන්වහන්සේලා වනාන්තර වලට වෙලා. කිසිම සැපයක් විඳින්නේ නැහැ කියලා මොකද? හිතේවයි ගලවා ගැනීම සඳහා හිත ඒවායින් ගලවා ගැනීම සඳහා හරියට උත්සාහ කරනවා ඉතින් අන් අයට පේන්නේ හරියට දුක් විඳිනවා කියලා නමුත් අන්තිමට බලනකොට ඒ කට්ටිය තමයි හරියටම හරියටම සැප විඳින්නේ හරි ඒකින්ද මේ එන්නේ මේ විදිහට අපිට මේ වේදනා ධාරාව බය උපදිනවාය කියලා දැනෙන්න ඕනේ ඒක බය විය යුක්තක් සංඥාවත් එහෙමයි පිළිගන්න සංඥා සම්තතිය ගත්තාම ඒක යම් උපාදානයක් තියනවාද ඒ සම්තතිය උපදින්නේ බලන්න මතක් වෙනකොට රත් වෙනවා මතක් වෙනකොට රත් වෙනවා මතක් වෙනකොට දැනෙනවා දැන් මලගෙදරක් එහෙම වුණාම නේද අපි ඒත් කතා කරා ඉතින් මලගෙදර වුණා ඒක එයා ඉවරයි නමුත් සංඥාවක් ඇති වෙනකොට ඒ පිළිබඳ යන්තම් මතක් වෙනකොට මේ මෙහෙ රත් වෙනවා මෙහෙ දැවෙනවා ඒත් අපිට අපි බැඳීම් ඇති කරගෙන තියෙනවා නම් පංච උපාදානස්කන්ධයත් එක්ක මේ වෙනකොට ඒ හැම වෙලාවකම අපිට දැනෙන්න ඕනේ අද නම් මම මේ සන්තෝෂයෙන් ඉන්නවා ඉදිරි කාලේ මතක් වෙනකොට ඇතුලාන්තයෙන් පුදුමාකාර පොළොව පලාගෙන යන්න තරම් අර දාත්මිටි කාවේ මොනවා කරන්නද කියලා හහ ගෑවිලා ඉන්නේ ඒතකොට නේද හ්ම් කරගන්න දෙයක් නැතුව ඉන්නේ අන්න එහෙම වෙනතුරු අන්න එහෙම වෙන්නේ නේද ආයතරයක් ඒ වගේ වෙන්න මම මෙහෙම අහන්නම් නිකමට ඒකට අපි තේරුම් ගත්ත හැකියි දෙන්නෙක් එක්ක බැඳීම් තියෙන කෙනෙකුටද දුක වැඩි හතර දෙනෙක් එක්ක බැඳීම් තියෙන කෙනෙකුට හතර දෙනෙක් එක්ක තියෙන බැඳීම් තියෙන අයට දුක වැඩි 10 15ක් එක්ක බැඳීම් තියෙන අයට එහෙනම් බැඳීම් වැඩි වෙන්න වැඩි වෙන්න එයා දුකටපත් වෙනවා වැඩි වෙනවා නේද එහෙනම් මේ වාගින් මං සැප වේදන මේ වාගින් මේ මේ සංඥා සම්පතිය මං හඳුනා ගැනීම අලවා ගැනීම නේද මේවා මේවා තණ්හාවත් එක්ක අපේ సంతානයේ මතුවෙන්නේ රත් වීම දැවීම ආශ්‍රව සහිතව. එතකොට සංස්කාරය කියන ආදරය ආදියත් එහෙමයි. නේද? එතකොට විඥානයත් ඒවා ඔක්කොම දැනෙන විඥානයත් එහෙමයි. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම අපිට පින්නත් මේ මහා දුකක් විදිහට සකස් වෙනවා අපි මේක අභිනන්දනය කළොත්. හිත ඒකෙම ඒකෙම ඒකෙම ගැලි ගැලි ගැලි ගැලි ගැලි ගැලි තියෙන පටන් හිත ඒකෙම ඇලි ඇලි ඒකෙම ඒකෙම තියෙනවා. නමුත් මේක ගිනි ගොඩක් වාගේ ඈත දකින ගිනි ගොඩක් වාගේ අම්මෝ මේකට නම් මට නම් ඔය නේද කියලා මේ පංචපාදානස්කන්ධය පිළිබඳව භයතෝ භය බියයේ යුක්තක් ඈත තියෙන ගිනි ගොඩක් වගේ පියේ යුක්තක් කිට්ටු කරන්න හොඳ දෙයක් නෙවෙයි කියලා යම් කිසි කෙනෙකුට හොඳටම අවබෝධයක් ආවද අන්න ඒ තැනත්තා පින්නත් නේ මොකද කරන්නේ ඒ තැනත්තාට මේ ඒ තැනත්තාගෙන් ක්‍රමානුකූලව මේ පංච උපාදානස්කන්ධය ගැන තියෙන බැඳීම ටික ටික අයින් වෙනවා. ආන්ගේ අයින් වෙනකොට නොසන්සුන්කම් අකුසලයක් අඩු වෙනවා. නොසන්සුන්කම් අකුසලයක් අඩු වෙනකොට මොකද වෙන්නේ? අනුලෝම ශාන්තිය ඇති වෙනවා. අන්න ඒ අනුලෝම ශාන්තිය කියලා කියන්නේ සාන්ත ස්වභාවයක්. මොකද මේක හැමතැනම විසිරෙන්නේ හැමතැනම විසිරෙන්නේ නැහැ. හරිද? නැත්තම් මොකද වෙන්නේ? හැමතැනම විසිරෙනවා. හිතේ විසිරෙන එක අඩු වෙනවා. බලාපොරොත්තු අඩු වෙනවා. නොසන්සුන්කම් අඩු වෙනවා. මේ ලෝකයේ පිළිබඳ හැම වෙලේම තියෙන කුතුහලය අඩු වෙනවා. මේම අඩු වෙලා අඩු වෙලා ශාන්තභාවයටපත් වෙනවා. අන්න ඒ ශාන්තභාවයත් එක්ක නිවනේ මේ වගේ බය වෙන්න දෙයක් නැහැ කියලා නිවන පැත්තට හැරුණ සිත් පහළ වෙනවා. හරිද? අන්න ඒ වගේ මේ පංචන්නං කන්දානං නිරෝධෝ අභයං නිබ්බානන්ති කියලා මෙහෙ කරපු කෙනාට අර විදිහට පංචස්කන්ධේ භයතෝ කියලා මෙහෙ කරපු කෙනාට ඔන්න ඔය කියන අනුලෝමික කාන්ති සංතිය විතරක් නෙවෙයි සම්මත්ත න්යාමයේ කියන මාර්ගෙහිත පහළ වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ පංච උපාදානස්කන්ධයේ බයක් විදිහට අපේ මනසින් දැනිලා ඒ මනස හැම වෙලේම ඒ පණිවිඩේ බයක් නෑ මේක බයක් නෑ විනාඩි 5කට බයක් කියලා ගන්න බෑ කියන සිතුවිල්ලක් ඇති වෙන්නේ නැති විදිහට ඒක ප්‍රත්‍යක්ෂ කොට දැනගත්තොත් අන්න ඒකින්ද ඇති වෙන දුක සහ අනාගත බලාපොරොත්තු නැතිවීමෙන් ඇති වෙන කලකිරීමම විසුද්ධි මාර්ගයක් කියලා බව ධර්මයේ සඳහන් කරනවා. තමන්ගේ හිත පංච පාදානස්කන්ධයෙන් ක්‍රමයෙන් ගලවා ගන්න ඕනේ. ඉතින් එවැනි අරමුණක් සාර්ථක කර ගැනීම සඳහායි අපි ධර්මස්වණය කරන්නේ. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු Thank you.